ධර්මානුශාසනා සුපින්තුනි අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සංස්කෘත අධ්‍යනාංශයේ අංශාධිපති ලෙවන්කම ශ්‍රී සදානන්දාරාම පිරිවන් විහාරාධිකාරී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 කාය දුච්චරිතං හිත්වා කායේන සුචරිතං චරේති සාදු සාදු ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වතුනි මේ ධර්ම දේශනාව සඳහා මම මාතෘකා කරගත්තේ තාමත්ම සරල මාතෘකාවක්. ඒ තමයි ධම්මපදයේ කෝද වර්ගයේ සඳහන් වෙන ගාථාවක්. මේ ගාථාවෙන් පැහැදිලි කරන්නේ කය සංවර කර ගැනීම ගැන. කය ඊටා හොඳට සංවර කර ගැනීම තුළ Tamanට එදිනෙදා ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. සංසාර ජීවිතයත් වාසනාවන්ත කරගන්න පුළුවන් වෙනවා. නිවන් දකින්නටද ඒක හේතුවක් වෙනවා කියන කාරණය. මේ ගාථාවත් සමගම තව ගාථා දෙකක් තියෙනවා වැදගත් වශයෙන් දක්වන්න පුළුවන් ගාථා දෙකක්. ඒ තමයි ඔබ කියනකොටම හිතා ගන්න ඕනේ කයත් එක්ක ඊළඟට සම්බන්ධ වෙන්නේ වචනය. ඒත් එක්කම සම්බන්ධ වෙන්නේ මනස. කායප්පකෝපං රක්ඛේය කියලා එක ගාථාවක් සඳහන් වෙනවා මා මාතෘකා කරපු ගාථාව. කය සංවර කර ගැනීම. ඊළඟට දක්වනවා මනෝපකෝපං රක්ඛේය මනස රැක ගැනීම ගැන. ඊළඟට දක්වනවා වචී පකෝපං රක්ඛේය වචනය සංවර කර ගැනීම. සිතයි, කයයි, වචනයයි සංවර කර ගැනීම ගැනයි මේ ගාථා තුنين පැහැදිලි කරන්නේ. බුදුරජාණන් වහන්සේ මේ ගාථා තුනම දේශනා කරන්නේ එක්තරා හේතුවක් නිසා. බුදුහාමුදුරෝ රජගහ නුවර වේළුවනාරාමේ වැඩ ඉන්නවා. බොහෝ කාලයක් වැඩ ඉඳලා තියෙනවා රජගහ නුවර වේළුවනාරාමේ. බිම්බිසාර කියන රජුරෝ හදලා පූජා කරපු මුල්ම ආරාම පූජාව හැටියට සැලකෙන උණ වනාන්තරයක් උණ වනයක් තමයි මෙතන තිබුණේ ඒ නිසා තමයි වේණු වන එහෙම නැත්නම් වේලු වන කියලා නම් කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දහස් ගණනක් භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන මේ වේළුවනාරාමයේ වැඩ සිටියා රජගහ නුවර ඒ වාසය කරපු ජනතාවට ධර්ම දේශනා කළා ධර්ම අවබෝධය ලබා දුන්නා නිරන්තරයෙන්ම පින්ද පාස වැඩම කළා මෙහෙම වැඩ ඉන්නකොට එක දවසක් බුදුහාමුදුරන්ට ඇහෙනවා විශේෂ શબ્දයක්. ඒ තමයි ඔය චබ්බග්ය වික්ෂෝන් වහන්සේලා කියලා නම් කරපු අස්සජී පුනබ්බසුත මෙත්තිය පණ්ඩුක ආදී වශයෙන් නම් කරපුවෝ ස්වාමීන් වහන්සේලා හය නමක් ඉන්නවා ටිකක් දඩබ්බර ගතියක් තිබුණු ස්වාමීන් වහන්සේලා. කියන දේ අහන්නේ හිතුවක්කාර වැඩ කරන්නේ එපා කියන දේ තමයි කරන්නේ. උන්වහන්සේලා නිසා විනය නීති ගොඩාක් පැන වුණා මේ ශාසනයට. භික්ෂුන් වහන්සේලාට විනය නීති ගොඩාක් පැන වුණා. ඔය ඡන්න සුදීන සහ සබ්බග්ගිය භික්ෂුන් වහන්සේලා වාගේ අය තමයි බොහෝ විනය නීති රීති වලට හේතුව වුණේ. එපා කියපු දේ කරනවා ඒ නීතිය පනවන නීතිය අස්යෙන් රිංගලා ඒකට අහු වෙන්නේ නැති වෙන්න වෙනත් වෙනත් විදිහකින් ඒ වරද කරනවා. එහෙම කටයුතු කරපු පිරිසක්. ඉතින් ඒ බුද්ධ කාලයේත් එහෙමයි හිටියා. මේ ධර්මයට අනුගත නැති විනය නීති වලට අනුගත නැති තොන්දර සංවර නැති ස්වාමීන් වහන්සේලා බුද්ධ කාලයේත් සිටියා. සමහරවිට බුදුහාමුදුරුවෝ කියන දේවත් ඇහුවේ නැහැ. ඔය කොසඹෑ නුවර ගෝසිතාරාමේ සිද්ධිය එහෙම ඔබ අහලා ඇතිනේ ධර්මදර විනයදර කියලා කණ්ඩායම් දෙකක් හැදිලා ලොකු රණ්ඩුවක් ඇති වුණානේ. බුදුරජාණන් වහන්සේ අවවාද කළා ඒත් ඇහුවේ නැහැ. බුදුහාමුදුරුවෝ ඉන්න අනතුරුව මේ ඇයට දැනෙන්න තමයි පාරිලෙය කියන වනයේට වැඩම කරලා ඔබ කැමති දෙයක් කරගන්න මම ඔබෙන් ඉවත් වෙනවා කියලා වැඩම කළේ. පස්සේ මේ ස්වාමීන් වහන්සේලා හිතුවා බුදුහාමුදුරුවෝ අපත් එක්ක අමනාප වෙලා තින්නේ දැන් අපි මේ දේ නවත්තන්න ඕනේ කියලා එයාලම පාලනය වුණා ඊට පස්සේ. ඉතින් මේ සබ්බග්ගේ හාමුදුරුවෝ හය දෙනා මොකද කරපු වැරද්ද එළි වලින් සෙරෙප්පු හදාගෙන එළි කෝටු අතින් අරගෙන ළඟ තිබුණු ගල්තලාවේ සද්ද කර කර ඇවිදින්න පටන් ගත්තා. ශබ්ද එන විදියට බුදුරජාණන් වහන්සේට ඇහෙන විදියට වගේ තමයි මේ ගමන් කළේ. ඒ කාරණය සඳහන් කරනවා මේ විදියට අටුවාවේ පත්ත පාදුකා කියලා. පාස්ත පාදුකා කියලා කියන්නේ තෙරෙප්පු හදාගෙන ලී වලින් පාවහන් හැටියට පැලඳගෙන හිටියා. කට්ට පාදුකා ආරොයිය. පිට්ටි පාසානේ මේ ගලක් උඩ සංකමන්තානම් සම්මන්තරන්නා වූ මේ ස්වාමීන් වහන්සේලාගේ කට කටති සද්දම් කට කට ගාලා සද්ද නිකුත් වෙමින් ඇවිද්දා කියලා. කට කට ගාලා සද්ද ඇහෙන විදිහට අපි කියන ටකස් ටකොස් දාලා ඒ වගේ ශබ්ද ඇහෙන විදිහට මේ ගල උඩ අර ලී කරපු හඬ නිකුත් වෙන ආකාරයටත් අතේ තිබුණු ලී කෝටු වල හඬ ඇසෙන ආකාරයටත් ඒ ගල උඩ ඇවිදින්මින් හිටිය එහාට මෙහාට. ඊපස්සේ බුදුරජාණන් වහන්සේ විමසන ආනන්ද හාමුදුරන්ගේ මොකද්ද මේ සද්ද කියලා. ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුව පරීක්ෂා කරලා බලලා මතක් කරනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ අර චබ්බග්ගිය කියන ස්වාමීන් වහන්සේලා ටික ලී සරෙප්පු දාගෙන අතින් ලී කොටුත් අරගෙන අර ගල් තලා උඩ එහාට මෙහාට ඇවිදින්මින් ඉන්නවා. ඒකයි මේ සද්ද කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මතක් කරන ආනන්ද මේක හොඳ නෑ. නසෝභති. සෝභමාන නෑ මේ කටයුත්ත හොඳ නෑ. ඒ නිසා ඒ කට්ටියට කතා කරන්න මාව මුණ ගැහෙන්න කියන්න කියලා බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන මතක් කරනවා. ඉන් අනතුරුව මේ පෙරස බුදුහාමුදුර ළඟට පැමිණෙනවා. පැමිණියට පස්සේ බුදුරජාණන් වහන්සේ මතක් කරන ඔබ මේ කරන කටයුත්ත සුදුසු නෑ. කාය සංවරය නැති අය කරන වැඩක් මේ කරන්නේ. ඔබ වහන්සේලා මින් ඉදිරියට ලී සරෙප්පු පාවිච්චි කිරීම තහනම්. භික්ෂුන් වහන්සේලා කිසිම කෙනෙක් මින් ඉදිරියට ලී සරෙප්පු පාවිච්චි කරන්න තහනම් කියලා විනය නීතියකුත් පැනෙවුවා. මුල් කාලේ පින්වතුනි ස්වාමින් වහන්සේලා තෙරෙප්පු පැලඳ පැලඳුවේ නැහැ. පස්සේ ඇති වුණු විවිධ හේතු නිසා සමහර ආම්ද්‍රෝ පින්දපාත ගිහින් දුර බැහැර ගිහින් වැඩම කරනවා ලේ පිරාගෙන යටිපළු වල කටු ඇනීලා විවිධ ප්‍රශ්න තීරිලා විවිධ ආකාරයට උන්වහන්සේලාගේ අසනීප තත්වයන් ඇති වෙලා ගල් සැලුම් වාගේ වැස්සි වෙලා රෝගී තත්වයන්ටපත් වුණා. අද වාගේ මේ ළඟ පාත ගමන් නෙවෙයි තිබුණේ ගව් ගණන් ඈත උන්වහන්සේලා පා ගමනේ වැඩම කරලා තියෙනවා. ඉතින් අද වාගේ ආන වාහන තිබුණේ නැහැ. ඒ නිසා උන්වහන්සේලාගේ පාවල නොයේ ආකාරයේ දිය පාට්ටා ඇවිදින් ඒ වගේම තුවාල වෙලා කටු වැනිලා ගල් වලට කැපිලා විවිධ ආබාධ ඇති වෙලා තිබුණා. පස්සේ බුදුහාමුදුරෝ අනුමත කරනවා පාවහම් පාවිච්චිය කැපයි කියලා. මේ විදිහට විවිධ ආකාරයට ආබාධ තත්ත්වයන් ඇති වෙන නිසා පාවහම් පාවිච්චි කරාට කමක් නැහැ. හැබැයි මෙතෙන්දි නියම කරනවා ලී වලින් හද පොලිසරෙප්පෝ පාවිච්චි කරන්ට එපා කියලා. එහෙම දේශනා කරලා උන්වහන්සේලාට මේ ගාථා ටිකම දේශනා කරනවා. ගාථා තුනක් විශේෂයෙන් දේශනා කරනවා. කය සංවර කර ගැනීම ස්වාමීන් වහන්සේලා හැටියටත් මගේ ශ්‍රාවකයන් වහන්සේලා ශ්‍රාවකයන් හැටියටත් ඒක තමා විසින්ම සිදු කරගත යුතුයි. ඉතින් ඒ අනුව තමයි කායප්පකෝපං රක්ඛෙය්‍ය කියන ගාථාව දේශනා කරන්නේ. කායප්පකෝපං රක්ඛෙය්‍ය කියන එකේ වචනේ තේරුම අපි මුලින් බලමු. කය කැළඹීමට පත් කරගන්න හොඳ නැහැ. කයෙහි තියෙන නොසන්සුන්කම ඉවත් කරගන්න ඕනේ. කය පාලනය කර ගන්නට ඕනේ. කය සංවර කර ගන්නට ඕනේ කියන කාරණය. ඔය කායේන සංවරෝ සාදු කියන ගාථාවෙත් මේ කාරණේමයි සඳහන් කරන්නේ. මේ පින්වතුන් කවුරුත් දන්නවා මේ ගාථාව මේ විදිහට අපි ඒක සජ්ජායනා කරමු. කායේන සංවරෝ සාදු සාදු වාචාය සංවරෝ මනසා සංවරෝ සාධෝ සාධු සම්බත් සංවරෝ හයින් සංවර වීම යහපත් වචනෙන් සංවර වීම යහපත් මනසින් සංවර වීම යහපත් සාදු සබ්බත් සංවරෝ මේ හැම පැත්තෙම හැම අංශයකින්ම හැම තැනදීම සංවර වීම යහපත් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. ඉතින් කය විවිධ අවස්ථාවන් වලදී කෝපී බවට පත් වෙලා විවිධ ආකාරයට වැරදි ක්‍රියාදාම වලට යොමු වෙනවා. කයින් පව්කම් කරනවා. විශේෂයෙන්ම කායාපකෝපං කියන එකට තව අදහසක් දීලා තියෙනවා පින්වතුනි අටුවා වල කය හේතු කොටගෙන පව් කිරීම. කායාපකෝපං කියලා කියන්නේ. කය පාවිච්චි කරලා පව කෙරෙන්න. දැන් අද කාලේ ගත්තාම බලන්න කය පාවිච්චි කරලා මොනතරම් පව කරනවද කියලා මිනිස්සු මේ ශරීරය පාවිච්චි කරලා දැන් දස අකුසල් වල කය පාවිච්චි කරලා කරන ප්‍රධාන වැරදි තුනක් දක්වනවානේ. ප්‍රාණඝාතය, අදත්තා දාණය සහ කාම මිත්‍යාචාරය කියලා. ප්‍රාණඝාතය මොනතරම් කරනවද මේ තමන්ගේ අත පාවිච්චි කරලා පාදේ පාවිච්චි කරලා තමන්ගේ ශරීරේ පාවිච්චි කරලා අවිය ආයුධ අතින් දරාගෙන දඬු මුගුරු අතට ඇරගෙන මොනතරම් සත්ත්වෝ මරණවද මේ ලෝකෙ මිනිස්සු මේ ශරීරයෙන් මහා බරපතල විදියට පාප කර්ම කරනවා අදටත් ඒ ශරීරය සංවර කරගන්නට ඕනේ ඒ ශරීරය අසුර කොටගෙන කිසිම කෙනෙකුට හානියක් කරන්න හොඳ නැහැ මේ තොන්දර සංවර කර ගැනීමේදී බුදුහාමුදුර දේශනා කරනවා අපි කයින් යමක් කරන්නට ඉස්සරලා නැවත නැවතත් හැරිලා බලන්න ඕන කියලා. පච්චවෙක්කීත්වා පච්චවෙක්කීත්වා කායේන කම්මං කාකබ්බං. නැවත නැවතත් හැරිලා හැරිලා බලලා තමයි මේ කරන්න යන දේ කරන්න ඕනත්තේ. එහෙම නැත්නම් Taman අතින් මහා පව් සිද්ධ වෙන්න පුළුවන්. උදාහරණයක් දක්වනවා කැඩපතක් ඉදිරියට ගිහින් කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් අපේ නැවත නැවතත් හැරිලා හැරිලා බලනවා මොනවද අඩුපාඩු කියලා. අපි ගෙදරින් පිට වෙන්නේ ඉස්සරලා අපේ ගිහි පින්වතුන් ඇඳුම් හොඳට ඇඳලා පවුඩර් ගාලා ඔළුව පීරලා කණ්ණාඩිය ළඟට යනවනේ. කණ්ණාඩිය ළඟට ගිහින් බලනවා හරියට බොත්තම් ටික වැටිලාද හරියට හිත පීරිලාද පවුඩර් ටික හරියට ගෑවිලාද මූණේ හොඳට පවුඩර් ගෑවිලා තියෙනවද තැන් තැන් වල ඉතුරු වෙලාද අලු ගාගත්තා වගේ තැවරිලාද මේ මූණේ පවුඩර් කියලා එහෙම බලනවා ඒ වගේම විවිධ ආකාරයේ ක්‍රීම් වර්ග ආලේප කරන ඒත් ඒ වගේ ශරීරයේ ආලේප කරගෙන බලනවා මේ ඉතුරු වෙලා තියෙනවද හරියට ඒ ආලේප වෙලාද එහෙම නොවුනොත් අනිත්‍යයි සිනාසෙනවා, දකින්නය සිනාසෙනවා. මම ඉතා හොඳට සකස් වෙලා යන්නට ඕන gederin කියලා එහෙම බලනවා. බොත්තන් ටික හරියට වැටලාද කියලා බලනවා. හරියට ඇඳුම ඇඳලාද කියලා බලනවා. සමහරලට හදිස්සියට කන පිටත් ඇඳගෙන යනවනේ. සමහර දෙනා හදිස්සියට ඉතින් එහෙම කණ්ණාඩිය ළඟට ගිහින් බලනකොට පේනවා ඒ කට්ටියට. නැවත නැවතත් බලනවා ඉස්සරහා හැරිලත් බලනවා පස්ස හැරිලත් බලනවා කරකිලත් බලනවා ඒ තරම්ම අපි බොහොම කල්පනාකාරී අපේ අඩුපාඩු යටපත් කරගන්නට ඒ මේ බාහිර ශරීරය පිළිබඳව ඒ තරම්ම උනන්දුයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ අන්න ඒ වගේ මේ කයින් යමක් කරන්නට ඉස්සෙල්ලා නැවත නැවත හැරි හැරි බලන්නට ඕනේ මම මේ විදිහට මේ මිනිස්යාට පහරක් ගැහුවොත් මට එන විපත්ති පන්දරාව ඒක දකින්නට ඕනේ. මේ මිනිස්යා තරහ වෙනවා. ඒ මිනිස්යාගේ නෑයොත් තරහ වෙනවා. ඒ මිනිස්යා කොයි වෙලේ හරි මට පෙරලා පහර දෙනවා. පැංගිලා ඉඳලා හරි එහෙම නැත්නම් එලි පිටම හරි මට කොයි වෙලේ හරි පලි ගැනීමක් වශයෙන් ප්‍රහාරයක් එල්ල කරන්න පුළුවන්. මට නිନ୍ଦා අපාස කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි සංසාරයේදී මට මේකේ විපාකයේ විඳින්න වෙනවා කියලා හිතන්න තෝරන්නේ. අපි අද කෙනෙකුගේ අතප්පයක් හැදුවොත් ගහලා සංසාරේ ආත්ම භාව ගණනාවක්ම අපිට ඒ විදිහටම අතපය කැඩෙන අය බවට පත් වෙනවා කියන එක අමතක කරන්න එපා. බොහෝ විටක සමහර අය ඉන්නවා සෑම වසරකදීම අත කැඩෙනවා, එක්ක කකුල කැඩෙනවා. එහෙමයි ඉන්න ඔය වෙදගම වෙද මහත්මයා මුණ ගැහුණු වෙලාවේ මං ඇහුවා දැන් ඔය නිතරම එන අයත් ඉන්නවද අතපය කැඩිලා කියලා. ඔව් හාමුදුරනේ සමහර අය ඉන්නවා මාස 10න් 10ට විතර එනවා අතපය කැඩිලා. එයාම එන්නේ එක එක තැනින් කැඩෙන්නේ. ඉතින් එතුමා කියන හාමුදුරනේ මේ කර්ම විපාක වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ විදිහට වෙන්න විදිහක් නැහැ කියලා. සංසාරේ කෙනෙකුගේ අතපය කඩපුවාම ඒක විපාකයේ හැටියට අපිට ආත්ම භාව ගණනාවකම විඳින්න වෙනවා. ඒ විදිහටම ඒ වේදනාවන්, ඒ පීඩාවන් මේ ආත්මෙම කීපවතාවක්ම ඒක විඳින්න වෙනවා. අපි ඒ නිසා මේ ශරීරය බොහෝම හොඳට මෙහෙවන්නට ඕන අනෙක් අයට කරදරයක් නොවන විදිහට පීඩාවක් එකන වෙන විදිහට පහර දීම ශරීරයේ යම් යම් අවයවවලට හානි පැමිණවීම එහෙම වෙන්න නොදී අපි වග බලා ගන්නට ඕනේ. අඩුම ගානේ තිරසන් සතෙකුට පවා එහෙම අපි පහර දීම් කරන්නට හොඳ නැහැ. දැන් සමහර දෙනාගේ පොරොද්දක් වෙන බල්ලෝ පේන්න බෑ. දැකපු ගාම්ම ලොකු ගල් ගෙඩියක් අරගෙන වේගෙන් ගහනවා. ගහපුවාම එක්කෝ ඒ බල්ලගේ කකුලේ වදිනවා, කකුල කැඩෙනවා. ඉතින් නොන්ඩිග ගහ යන්නේ. ඇහේ වදින්න පුළුවන්, කටේ වදින්න පුළුවන්, කනේ වදින්න පුළුවන්, ශරීරේ මහා භයානක මරුම ස්ථානයක වදින්න පුළුවන්. ඒ වෙලෙම මෙරළ වැටෙන්න පුළුවන්. සමහර අයගේ පුරුද්දම තමයි එහෙම සත්තු දැක්කහම පහර දීම. සමහර අයට සර්පයෝ පේන්න බෑ. දැක්ක ගමන්ම ඔළුව පොඩි කරලා මරනවනේ. විවිධ ආකාරයක ඒ සතාට හානි පමුණවනවා. එහෙම මරලා විතරක් නවතින්නේ මේ සතාට ආයේ පණෙයිද දන්නේත් නැහැ කියලා සමහර අය පුච්චලක් දමනවා. ඒවා පව් නැද්ද? පව් සිද්ධ වෙනවා. ඒ විදිහටම අපිටත් මැරෙන්න වෙන ඔය ගල් වලට යට වෙලා, වාහන වලට අහු වෙලා, පස්කන්ධ වලට යට වෙලා මැරෙන්න වෙන්නේ මේ වගේ කරපු ඒවා විපාක තමයි. ඒ කර්ම විපාක මේ පොළොවට යට වෙලා භූමි කම්පාවට අහු වෙලා ගොඩනැගිලි වලට යට වෙලා මැරෙනවා දහස් ගණන් මේ ලෝකේ ඒ ඒ විදිහට අත්දැකීම් ලබන්න වෙන්නේ එහෙම අනතුරුදායක තත්ත්වයන් වලට මුහුණ දෙන්න වෙන්නේ සංසාරයේදී මේ කය සංවර කර නොගැනීම නිසායි. කයින් ඒ තරම් පව් කරලා තියෙනවා. අර අතපය කඩපුවාම සසර පුරාම එක්ක පොරෙක් වෙලා උපදින්න පුළුවන්. අංග විකලයක් වෙලා උපදින්න පුළුවන්. කෙනෙකුගේ ඇහැ කන්ද කළොත් සසර පුරාම එක ඇහැ කන්ද කෙනෙක් හැටියට උපදින්න පුළුවන්. ඒ තත්ත්වයන්ගේ භයානකකම අපි අවබෝධ කරගන්නට ඕනේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ කය සංවර කරගන්නට ඕනේ කියලා. කායාප්‍රකෝපං රක්ඛේය. කයෙන් කරන වැරදි ගැන අපි මෙතෙන්දි කතා කරලා ටිකක් දැන් ප්‍රාණඝාතය ගැන. ඒ වගේම තමයි සොරකම් කිරීමත් කයින් කරන වැඩ ප්‍රධාන වශයෙන්ම තමන්ගේ ශරීරය පාවිච්චි කරලා නොදුන් දේවල් ගන්නවා සමහර අය. අනුන්ගේ වතුවල තියෙන දේවල් පැහැර ගන්නව හොරකම් කර ගන්නවා. එහෙම නැත්නම් අනුන්ගේ සාක්කුවක තියෙන දේවල් පැහැර ගන්න පුළුවන්. අනුන්ට හිමි දෙයක්, නොදුන් දෙයක් දැක්ක ගමන්ම අරගෙන තමන්ගේ කරගන්න පුළුවන්. එතකොට ඒවත් පෞසිද්ධ වෙන දේවල්. හොරකම් කිරීම නිසා සතර පුරාම හිඟමනට වැටෙනවා. දුප්පතෙක් වෙලාමයි උපදින්නේ. මේ සංසාරේ පුරා මේ ජීවිතේම සමහරට ඒක වෙනවා. හොරකම් කරන ඇයට වෙන්නේ ඒක තමයි. මේ ජීවිතේදීම දුප්පත් වෙනවා. අර හොරකම් කරපු දෙයින් ඕනන් දවසක් දෙකක් සතියක් මාසයක් කයි හොඳට කාලා බීලා ඉඳී. ඊට පස්සේ බලන් ඉඳද්දි මේ අය දුප්පත් වෙලා යනවා. ඒක මේ පෞද්ගලික වශයෙන් කරනවා වගේම රාජකාරීමේ වශයෙන් කරන හොරකම් වල විපාකයක් ඒකමයි. ඔය විවිධ තනතුරු දරන අය හොරෙන් එක එක්කෙනාගේ දේවල් පැහැර ගැනීම කරනවා, අල්ලස් දෝෂණ කරනවා. මේවා කිරීමේදී පවා ඔය විපාකයේ විඳින සිද්ධ වෙනවා. මේ ආත්මෙම දුප්පත් වෙනවා. මේ ආත්මෙම තියෙන දේවල් අහිමි වෙලා යනවා එක්ක ගින්නට අහු වෙයි එක්ක රජයට අයි අයිති වෙයි එහෙම නැත්නම් ස්වභාවික විපත්ති ඇති වෙයි එහෙම නැත්නම් හිතාගන්න බැරි විදියට ධනෙ ෂේ වෙලා ෂේ වෙලා ගිහින් Taman දන්නේම නැතුව පාරට වැටෙන්න පුළුවන් gedarat නැති වෙනවා සමහර අයට ඉඩ කඩනොත් නැති වෙනවා සමහර අයට බැංකු වලට සින්න වෙනවා සමහර අයට මේ අසාධාරණ විදියට සල්ලි හම්බ කරන අයට වෙන දේ ඒ අය මේ ජීවිතයේදීම ඒකේ විපාකයේ විඳිනවා පීඩා විඳිනවා. ඒකට උදාහරණ ඕන තරම් මේ සමාජයේ තියෙනවා. අපේ ගම්වල, අපේ නගරවල, අපේ රටේ, ලෝකේ ඕන තරම් ඒ සඳහා උදාහරණ තියෙනවා. ඔය බලය තියෙන කාලේ ගොඩාක් සල්ලි හොරකම් කරලා වංචා කරලා ඉන්නට වෙන දේ පේනවනේ ඒවා විපාක වශයෙන් ඉරගත වෙන්න සිද්ධ වෙනවා ඒ වගේම තියෙන දේවල් ඔක්කොම අහිමි වෙලා යනවා කෝටි ගණන් Tamanට අහිමි වෙලා යනවා Taman උපතින් උරුම කරගත්ත දේවල් පවා අහිමි වෙලා යනවා ඒ නිසා කවදාවත් හොරකම් කරන්නට හොඳ නෑ නොදුන් දේවල් ගන්නට හොඳ නෑ දුන්නු දෙයක් විතරමයි ගත යුතු වන්නේ Tamanගේ ගෙවත්තට නැමිලා තියෙන අඹ අත්තේ අඹ ගැඩියක්වත් අවසර නැතුව අයිතිකාරයාගෙන් අඩන්නට හොඳ නෑ ඒකත් හොරකමක් වෙනවා කැඩුවොත් එහෙම ඒ අඹ ආත්තේ අඹ ටික තමන්ගේ මිදුලට වැටෙන්න පුළුවන්. දැන් ඒක අපේ පැත්තට නැමිලා තියෙන්නේ කියලා ඕන අහුලගෙන කන්න පුළුවන්නේ. එහෙම කෑවත් හොරකමක් වෙනවා ඒක. අර ගෙදර අයට කියන්න ඕනේ අපේ වත්තට මේ අඹ වැටෙනවා. ඒවා අපි ගත්තට කමක් නැද්ද කියලා එයාලගේ අවසරය ගන්න ඕනේ. ඒක ගන්න එපා ගියොත් එම ආපහු දෙන්න ඕනේ. පාරේ තොටේ වැටිලා තියෙනවා නම් මුදල් පසොම්බියක් ඒක අපිට ගන්න අයිතියක් නැහැ. මේ කවුරුත් අයිතිකාරයෙක් නැහැ මේක මට අයිති කියලා අයිති කරගන්න බෑ. ඒක ඒ ලිපිනේ තියෙනවා හොයලා බලලා ලබා දෙන්නට ඕනේ. එහෙම නැත්නම් පොලිසියකට බාර දෙන්න ඕනේ. එහෙමත් නැත්නම් කවුරුත්ම හොයා ගන්න නැත්නම් පිනකට හරි දීලා විහාරස්ථානයකට හරි පූජා කරලා ඒකෙන් බේරෙන්න ඕනේ, නිදහස් වෙන්න ඕනේ. නැත්නම් හොරකමක් වෙනවා. අනුන්ගේ ඉඩකඩම් වල වතු වල තියෙන දේවල් අපිට අයිති කරගන්න බෑ. සමහර අය ඉන්නවා වටපිට බැලුවා කවුරුත් නැත්තම් බෑග් එකේ දාගෙන යනවා. එහෙම කටයුතු කරන අය ඉන්නවනේ පන්සල් වත්තේ පොල් වැටලා තියෙන කොටත් එහෙම අරන් යනවා. අපි දැකලා තියෙනවා. මේ සිල් ගන්න අම්මලා. සිල් ගන්න උපාසක අම්මලා ඉන්නවා. පන්සල් වත්තේ පොල් වැටලා තියෙනකොට බලනවා වටපිට කවුරුත් නැත්තම් හිමින් සැරයෙන් බෑග් එකට දාගෙන යනවා. මල්ලට දාගෙන යනවා. ඉතින් එහෙම වුණාම හොරකමක් වෙන්නේ. අන්තිමට සතර පුරාම හිඟමනට වැටෙනවා, දුප්පත් වෙලා උපදිනවා. ඒ වගේම තමයි කාමයන් නිවර්ධවා හැසිරීම කියන එක කාමයේ මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා මේ කයින් කරන වරදක් ඒක. එතකොට තමන්ට සාමියෙක් ඉන්නේද්දි තමන්ට බෙරෙන්දක් ඉන්නේද්දි එයා ඉක්මවලා වෙනත් අය කරා යනවනම් ඒක බරපතල වරදක්. තමන් ඒක ලොකු වරදක් හැටියට පිළිගන්න ඕනේ. බොහෝ විටක සමාජයේ එහෙම යොමු වෙච්ච අවස්ථා තියෙනවා. මගතොටේදී මුණ ගැහෙන අය අඳුනගෙන හිතවත් කරගෙන විවිධ සම්බන්ධතා ඇති කරගන්නවා. තමන්ගේ සාමියා සිටියදී වෙනත් අය පස්සේ යනවා වෙනත් අය සමග ගමන් කරනවා. එහෙම අයතා සම්බන්ධතා ඇති කරගන්නවා. මොකද වෙන්නේ මේකෙන්? එයාම මානසිකව පීඩා විඳින්නේ නැද්ද මේ ජීවිතේදී? මම වරදක් කරන්නේ කියලා එයාගේ හදවත දන්නවා. එයාගේ හදවතෙන් හැම වෙලේම මතු කර කරා කියනවා ඔබ මේ කරන්නේ වරදක් කියලා. ඔබට සැමියෙක් ඉන්නවා. ඔබට බිරිඳක් ඉන්නවා. එහෙම ඉඳද්දී ඇයි මෙහෙම කරන්නේ කියලා තමන් විසින්ම පශ්චාත්තාප බවට පත් කරනවා නිරන්තරයෙන්ම. පසුතැවීමකට පත් කරනවා. ඒ විතරක් නෙවෙයි. එය හසුවීමෙන් විවිධ ප්‍රශ්න ඇති වෙනවා අඹසමේ ජීවිත අවුල් වෙලා යනවා ඒ වගේම දරුවෝ අසරණ වෙලා යනවා මහමගට වැටෙනවා මේ මානසික පාලනය නැතිකම නිසා බොහෝ දෙනෙකුට අද වෙලා තියෙනවා මේ ප්‍රශ්න ඇති වෙලා තියෙනවා විශේෂයෙන්ම ඔය දුරකථන පාවිච්චිය නිසා මේ ප්‍රශ්නේ උග්‍ර වෙලා මුණ ගැහෙන හැම කෙනාටම තමන්ගේ දුරකථන අංකය දෙනවා අන්තිමට ඒ අය විවිධ ආකාරයෙන් පණිවිඩය වෙනවා ආදරය ප්‍රකාශ කරලා එවනවා සමහර විට තමා අකමැති වෙන්නත් පුළුවන් ඒ වනේවා සාමි පුරුෂයා හෝ බිරිඳ දැක්කාම ඔන්න එතන මහා ගිනිජාලාවක් වෙනවා මහා ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා සමසෙට ඉන්නවා නේද හොර මිනිස්සෙක් හොර ගෑණියෙක් ඉන්නවා නේද කියලා ඔහොම ප්‍රශ්න කරලා මහා රණ්ඩු සරුවල් ඇති කරගන්නවා අන්තිමට ගෙදරින් යන්න වෙනවා බිරිඳට යන්න වෙනවා එක්ක සැමියාට යන්න වෙනවා දරුවෝ අතරමං වෙනවා මේ සමාජය තුළ ලොකු අර්බුදයක් බවට මේක පත් කළා මම මතක් කරන්නේ ඔය හම්බ වෙන හැම කෙනාටම තමන්ගේ දුරකථන අංකය දෙන්න යන්න එපා. ඒ වගේම හම්බ වෙන මුණ ගැහෙන සෑම මිනිසෙක් එක්කම සෑම කාන්තාවක් එක්කම අනවශ්‍ය විදියට සම්බන්ධතා හිතවත්කම් ඇති කරගන්න එපා. එහෙම වීම තුල වෙන්නේ තමන්ගේ ජීවිතයේ අන්ධකාරයට වැටීමයි. තමන්ගේ විතරක් නෙවෙයි තමන්ගේ දරු පවුල තුල මහා විනාශයක් සිද්ධ වෙනවා මේ සමාජ සාරධර්ම එහෙම් පිටින්ම කඩා වැටිලා දරුවන්ට ඉගෙන ගන්න නැති වෙලා ඒ වගේම දරුවා මහ මගට වැටෙන තත්ත්වයටපත් වෙනවා. తాවකාලික සුවයක් වෙනුවෙන් ජීවිතේම නැති කරගන්න අය තමයි අද ඉන්නේ. පුංචි වෙලාවකට తాවකාලිකව ලබන මේ සතුට වින්දනය කියන එක පස්සේ දුවලා ඒ කට්ටිය මේ වටිනා මේ ශ්‍රේෂ්ඨ ජීවිතය ඒ විවාහ ජීවිතය විනාශ කරගන්නවා මේට වඩා පාලනයක් ඇති කරගන්න ඕන මිනිස්සු වශයෙන් විශේෂයෙන්ම මේ මිනිස්සුන්ට තියෙනවා හැඟීම් පාලනය කරගැනීමේ හැකියාවක්. සත්තු වගේ වැඩ කරන්නට හොඳ නැහැ. මේ සත්තුන්ට නම් පාලනය කරගන්න හැකියාවක් නැහැ. ඒ අයට මානසික දමනයක් ඇත්තේ නැහැ. ඒ අයට හිතුණු තැන හිතුණු විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒත් මිනිස්සෙන්ට උසස් මනසක් තිබෙන නිසා එයාලට පුළුවන්කම තියෙනවා රාගය ඇති වුණොත් රාගය පාලනය කරගන්න. ද්වේෂය ඇති වුණොත් ද්වේෂය පාලනය කරගන්න පුළුවන් වෙනවා පුළුවන් වෙන්න ඕනේ මෝහය ඇති වුණොත් මෝහය පාලනය කරගන්න පුළුවන් වෙන්න ඕනේ දුරදිග බලන්නට ඕනේ ජීවිතේ වටිනාකම තේරුම් ගන්නට ඕනේ මෙන්න මේ විදියට හිතලා අපි බොහෝම කල්පනාවෙන් මේ ශරීරය පාවිච්චි කරන්න ඕනේ විශේෂයෙන්ම ඔබ අද නිතරම දකින අහන කාරණයක් තමයි මේ පාලනයෙන් තොරවීම නිසා වැඩිහිටියෝ තරුණයෝ බාල වයස්කාරයෝ ඔක්කොම ලොකු අනතුරකට වැටලා තියෙනවා ජීවිතේ පවා නැති කරගන්නවා මේ ආත්ම දමනය කියන එක මේ ඉවසීම කියන එක නැතිම වෙලා ගිහින් වගේ පේන්නේ කොන්ති හේතුවක් ඇති ආදර ප්‍රශ්නයක් නිසා වෙන්න පුළුවන් තමන්ගේ ආදරය කරන ඒ හිතවතා හෝ හිතවතිය තමන් ප්‍රතික්ෂේප කරපු ගමන් ජීවිතය නැති කරගන්න තරමට මහ මෝඩ තත්ත්වෙටපත් වෙලා ඉන්නවා අපේ සමාජයේ විශේෂයෙන්ම තරුණ පරපුර. මේ ජීවිතේ වටිනාකම අපි දැනගන්නට ඕන දුර්ලභව ලබාගත් මනුෂ්‍ය ආත්ම භාවය මේ මනුෂ්‍ය ආත්ම භාවය අපි පාවිච්චි කරන්න ඕනත්තේ ආධ්‍යාත්මික දියුණුව වෙනුවෙනුයි මේ ලෞකික බලාපොරොත්තු අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක වීමට විතරක් නෙවෙයි මේ ජීවිතේ ලැබුණේ අපේ මේ බුද්ධෝත්පාද කාලයක් ලබාගෙන තියෙනවා ඒ වගේම ධර්මයේ පවතිනවා මේ ශාසනයේ පවතින මේ යුගයේ අපි ධර්මයට යොමු වෙන්නට ඕනේ. Taman ආදරය කරන කෙනා අහිමි වුණොත් Tamanට පුළුවන් ආධ්‍යාත්මික පැත්තට යොමු වෙන්න. මේ ආධ්‍යාත්මික පුහුණුව අපේ සමාජයට අවශ්‍ය කරනවා. ඒ පැත්තෙන් Tamanට හානියක් පාඩුවක් වෙනකොට හරි මම හිත හදා ගන්නවා මට ඒක හොඳ දෙයක් හැටියට මම සැලකනවා මම යහමගට වැටෙනවා මම ආධ්‍යාත්මික දියුණුව පැත්තට යොමු වෙනවා කියලා අර මානසික පීඩාව යටපත් කරගෙන ධර්ම මාර්ගයට යොමු වෙන්න පුළුවන් ඉවසන්න නොහැකි විය හැකි එවැනි ආදරය කරන දේවල් පුද්ගලයෝ Tamanට අහිමි වීම ලොකු මානසික හඩාබැටීමක් වෙනවා ලොකු මානසික ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. මෙන්න මෙතෙන්දී තමයි අපට ධර්මය අවශ්‍ය කරන්නේ. ඒ ධර්ම මාර්ගය දැනගෙන තිබුණාම පුළුවන්කම තියෙනවා ඒකෙන් විකල්පයක් හැටියට අපිට තෝරගන්න ඒ දේ හොඳකටයි මට උනේ මම ඒකෙනුත් බේරුණා මම දැන් ආධ්‍යාත්මිකව දියුණු වෙනවා කියලා එහෙම ධර්ම මාර්ගයේ පැත්තට යොමු වෙන්න ඕනේ ඒ தත්ත්වය ඇති කරගන්න ඕන සමහර වෙලාවට පොඩි හාමුදුරුවෝ පවා මේ ජීවිතයට හානි කරගන්න අවස්ථා තියෙන ඔය විවිධ ප්‍රශ්න හේතු කොටගෙන ඒ අයට පවා මේ තේරුම් ගන්න බැරි වෙලා තියෙනවා මේ ජීවිතයේ වටිනාකම දුර්ලභ මනුෂ්‍ය ආත්ම භාවයේ වටිනාකම එතෙන් මේ තරුණ පරපුරට අපි මේක කියා දෙන්න ඕනේ ඔබ ඒ ලෞකික අරමුණක් වෙනුවෙන් తాවකාලික ඉන්ද්‍ර ඉඳුරම් කෙනවීමක් වෙනුවෙන් මෙහෙම ජීවිතයේ ශ්‍රේෂ්ඨ ජීවිතය නැති කර ගැනීම බරපතල වරදක් සියදිවි නසා ගැනීම පින්වතුනි කෙලින්ම අපායට යන්න හේතුවක් කියන එකයි ධර්මානුකූලව පැහැදිලි කරන්න පුළුවන්කම තියෙන්නේ. ප්‍රාණඝාතයක් වීමට සම්පූර්ණ විය යුතු කරුණු පහම සම්පූර්ණ වෙනවා සියදිවි නසා ගැනීමේදී. සතකු බව දැනීම සතකු මරණ මරණයට පත් කරන්න ඕනේ කියලා සිතුවිල්ල, ඒ වෙනුවෙන් උපක්‍රම පාවිච්චිය, ඒ උපක්‍රම පාවිච්චි කරලා මරණයට පත් වීම මේ ඔක්කොම සම්පූර්ණ වෙනවා. උත්තර අතෑරියා වගේ අපායටමයි ත්‍රිසං ආත්මයකටමයි දුගතියකටමයි වැටෙන්න සිය දිවි නසා ගන්න අය. ඒ නිසා මේ ශරීරය පාලනය කරගෙන සිතවිලි පාලනය කරගෙන වචන පාලනය කරගෙන අපි හැම වෙලෙම අනුන්ට හානියක් නොවන විදිහට මේ තොන්දර මෙහෙවන්නට කල්පනාකාරී වෙන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ මේ ගාථා තුනෙන් දේශනා කරනවා දේශනාව අහගෙන හිටපු මේ ශබ්බග්ගිය භික්ෂූන් වහන්සේලා මාර්ගඵල අවබෝධයටපත් වුණා කියලා සඳහන් වෙනවා පින්වතුනි. අපේ කය වචන මනස සංවර කර ගැනීමම තමයි නිවන් මඟ කියලා අපි තේරුම් ගන්නට ඕනේ. තොන්දොර සංවර කරගෙන සංසුන් කරගෙන තැම්පත් කරගෙන මේ ආධ්‍යාත්මික ගමන් මඟ තුල ගමන් කරන අයට කවදාවත් දුගතියකටපත් වෙන්නට ඉඩක් ලැබෙන්නේ නැහැ. හැමදාම සුගතියකමයි උත්පත්ති ලබන්නේ දිව්‍ය මනුෂ්‍ය සම්පත් ලබන්නටත් නිවන් සම්පත් ලබන්නටත් හේතු වෙන මහා වටිනා ශක්තියක් ඒ අය තුළ ඇති වෙනවා ඒ නිසාම ඔබ හැමදෙනා සොන්දර සංවර කරගෙන තැම්පත් කරගෙන අද ඉඳලා ඉදිරි කාලය කයෙන් වචනයෙන් මනසෙන් අන්නයටත් Tamanටත් හානියක් නොවන විදිහට කටයුතු කරලා ඉතා ඉක්මනින් මේ සංසාර දුකින් අත මිදී උතුම් වූ අමාම නිවනින් සැනසීම ලබා ගන්නට සාදු කියලා අදිස්ථානයක් ඇති කරගන්න. ආකාසට්ඨා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති සාදු සාදු සාදු සුපින්තුන් ධම්පද හෝද වාක්‍යය ඇසුරු කොට ගැනීම කය වචනේ මනස සාමෘ කර ගැනීම පිළිබඳව අද උතුම් ධර්මානුශාසනාවට දේශකයන් වහන්සේ ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ අංශාධිපති ලෙවන්තම ශ්‍රී සදානන්දාරාම පිරිවෙන් විහාරාධිකාරී ආචාර්ය පූජ්‍යපාද ලෙන්කල සිරිමාස ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප හැම දෙනා සාදු නදත්තමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව හා චිර ජීවනය ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු ඔබට පුළුවන් ජාතික